නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සලායතනවල ක්‍රියා නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂය කරගන්නේ කෙසේද සලායතන වලින් ද්වේෂයක් පටියගයක් අට ගන්නා වූ ක්‍රමවේදයක් තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. අපි මේ ද්වේෂය පිළිබඳව ගොඩාක් කරුණාකාරණා දැනගෙන සිටියට අපි දැනගැනීමට අපෝසත් වෙච්ච විශේෂ කාරණාවක් තමයි මේ සලායතනවල ක්‍රියාවන් නිසා අට ගන්නා වූ පටිගය එම නැත්තම් द्वේෂය. අද අපේ ජීවිතයේ විශේෂ වැරදෙන තැනකුත් ඔතනමයි. කෙනෙකුට කතා කරලා අපි හානවා පින්වත ඔබට රාගය තියෙනවද කියලා ඒ පින්වතත් බොහොම ශ්‍රේෂ්ඨයි. එයා විවෘතව උත්තර දෙනවා එමයි ස්වාමිනී මට රාගය තියෙනවයි කියලා. හැබැයි මේ රාගයේ තියෙන බව එයා අඳුනගත්තේ කොතනින්ද කියලා බැලුවාම අසකන දිව නාසය සමසිතෙන් තමයි අඳුනගත්තේ. රාගික චෛතසිකයකින් රාගික දර්ශනයකින් රාගික දේවල් ශ්‍රවණය කිරීමෙන් රාගික දේවල් කතා කිරීමෙන් මොනවාරි ස්පර්ශයකින් එහෙනම් Taman තුල තියෙන සෑම කෙලෙසයක්ම Taman තුල තියෙන බව දැනගන්නේ ආයතන හයෙන් නම් ඒ සෑම කෙලෙසයක්ම මතුවෙන්නේ පවතින්නේ මේ ආයතන හයෙන් නම් අපි මේ द्वේෂය විතරක් ආයතනයට සම්බන්ධ නැතුව මෛත්‍රී කියලා වෙනම එකකින් නේද මේක පාලනය කරන්න හදලා තියෙන්නේ. මෛත්‍රී භාවනාව කරනකොටගෙන द्वේෂය එහෙම නැත්නම් වෛරය නැති කරන්න අපි උත්සාහ කරනවා. හැබැයි මේක පවතින්නේ ආයතන අය තුල ඒකට කිසිම ප්‍රතිචාරයක් කරන්නේ ඒක කොහොමද කියලා කිව්වාම එංගලන්තයේ අම්මට අසනීප වුණාම මේ ඉන්න ලොකු පුතාට බේත් පොවනවා. එයා කෑ ගන්නවා බේත් ඉත්තයි කියලා. ඒත් කියන අම්මට සනීප නෑ පුතේ. උදේට දවල්ට අවසට මේ කසාය බොන්න ඕනේ කියලා. එයාව ගහේ බැඳලා තියලා කසාය පොවනවා. හැබැයි එයාට එම අසනීපයක් තිබුණොත් සනීප වෙයි. එහෙම නැත්නම් කසායවල ප්‍රතිඵලත් එයාට තිවේයි. හැබැයි එයාගේ මෑණියන්ට සනීප වෙන්නේ නැහැ. හේතුව ලෙඩේ තියෙන කෙනයි බේත් බොන්න ඕනේ. මේක තමයි වෛද්‍ය මතය. එහෙනම් අපේ ඇස් වලින් දකින දේවල් තුලින් නම් අපට द्वේෂය අටගන්නේ. ඇයෙන වචන නිසා නම් අපට द्वේෂය අටගන්නේ. අපේ කතාවල තියෙන අඩුපාඩු දුර්වලකම් නිසා නම් අපට द्वේෂය අටගන්නේ. අපි ජීවත් වෙන රටාවට අනුව නම් द्वේෂය අටගන්නේ. චෛතසිකවල කැළඹිල්ල නිසා නම් द्वේෂය අටගන්නේ අපි ඒ ලෙඩේ තියෙන තැනට නේද බේත් බඳින්න ඕනේ. අපි වෙනම මෛත්‍රී භාවනාව කියලා වෙනම එකක් අදාගෙන ඒක පැය ගාණක් වඩනවා දවස් ගණන් වඩනවා මාස ගණන් වඩනවා. ඇයි අවුරුදු ගණන් වඩන කට්ටියකුත් ඉන්නවා. හැබැයි මෛත්‍රී භාවනාවට මොකුත් අඩුවක් නෑ ඒක වැඩෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංසත් තියෙනවා. හැබැයි ද්වේෂෙන් දකින්න ඇසේ වෙනසක් වුණාද ද්වේෂයෙන් කතා කරන වචනවල වෙනසක් වුණාද? ද්වේෂයෙන් ඇසිරෙන චර්යාවේ වෙනසක් වුණාද? සිතවිලි වල වෙනසක් වුණාද කියලා බැලුවාම කිසිසේත්ම එහෙම එකක් වෙලා නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ මනසට පිළිගන්න පුළුවන් උදාහරණයක්. උදේ ඉඳලා අවස් වෙනකන් දසසිල් නවසිල් අරගෙන අටසිල් අරගෙන බොහොම සංවර වෙලා ඉඳලා පන්සිල් අරගෙන ගෙදර ගිහිල්ලා ගා ගන්න නැද්ද බැන ගන්න නැද්ද රවා ගන්න නැද්ද හතට විතර ගෙදර යනකොට කෑම උයලා නැත්තම් උදේ ඉඳලා වඩපො මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන් උලඟට ගියේ නේද? මොනතරම් මෛත්‍රියෙන් කතා කරලා අපි සංවර වෙලා ඉඳලා සේනාසනෙන් ගෙදර ගියාට පස්සේ ඒ මානසිකත්වය අපට නෑ නේද? සිතේත් නැත්තම් වචනවලත් නැත්තම් දකින්න කොටත් නැත්තම් ඇයෙන කොටත් නැත්තම් අපේ වචන වලින් උත් අනිත්‍යයට ලැබෙන්නේ නැත්තම් මොකද්ද මේ උදේ ඉඳලා අවසනකම් වඩපු මෛත්‍රිය? මෛත්‍රිය වැඩුවා වැඩුනේ මෛත්‍රියට තමන්ගේ ආයතන වලට වැඩිලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අඩුපාඩුකම් තියෙනවා. අපි දන්නේ නැහැ අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියන එක. අපේ අසනීපය තාම අපි අඳුනගෙන නැතුව තමයි අපි මෙච්චර කාලයක් ප්‍රතිකාර කරලා තියෙන්නේ අපේ දුර්වලකමක් මේක. අපට द्वේෂය අටගන්නේ අපි දකින දේ තුලින් නම් ඒ द्वේෂය ඉසලා අද්වේෂය කරන්න එපාය. ඒකට හේතුව හොයලා නිරෝධ කරන්න එපාය. ඒක හදන්නේ කොයිදෝ තින භාවනාවක් අරගෙන කටපාඩම් කරලා පියවරෙන් පියවරට අවුරුදු ගාණක් වඩනවා. තාම දැකීමේ දෝෂය හැදිලා නැහැ. ඇත් දෙකේ පෙනීම අඩු නම් කණ්ණාඩි අරන් හැේ මාට්ටු කරන්න එපාය. ඒක ලස්සනට කොපුවක් දාලා ඒක ලස්සන මේ කවරයකට දාලා ඒක සාක්කුවේ තියාගෙන ඉන්නවා පේන්න. හැබැයි ඒකේ ආවරණය තුල කන්නඩිය තිබුණාට ඇසේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක ඇයේ තිබුණාමයි ඇයේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙනම් අපේ තියෙන කෙලෙස් වලට ඒ ඒ තැන් වලට ප්‍රතිකාර ලබා දිය යුතුයි. එහෙනම් අපි සාකච්ඡා කරන කාරණාව තමයි සලායතන වල ක්‍රියාවට අනුව පටිගේම නැත්තම් द्वේෂය අට ගන්නවා. ඒක අද්වේෂය කරන්නේ කොහොමද කියන කාරණාව. අපි ජීවත් මේ පරිසරය තුළ අනන්ත අප්‍රමාණ द्वේෂය ඇති මේ කියන කාරණාව තුලින් තමයි. ඇසේ තියෙන දෝෂය මොකද්ද කියලා බැලුවාම අපට පේන හැම දෙයක් තුළින්ම අපි එකක් හිතා ගන්නවා. හැබැයි ඇත්තටම කාරණාව ඒක නෙමෙයි. ඒ නිසා අපට අනන්ත අප්‍රමාණ පටිගි ඇති වෙලා අද දහස් ගණන් අතුරු බී වෙලා නැද්ද අපට? ගිහිල්ලා බලනකොට රෙදි කෑල්ලක් කපලා තරහා කියන්නේ කොච්චරද කිව්වොත් අවුරුදු 4කට කලින් මේක අවුරුද්දට ගත්ත රෙදි කෑල්ල. බොහොම සන්තෝෂයෙන් පොරෝගත්ත රෙදි කෑල්ල කවුද දන්නේ මේක කැපුවේ කියලා මරන්න තරම් තරහා. ගිය ගමම බැනගෙන බැනගෙන යනවා. හරියට නින්දා අපාස කරනවා. පස්සේ අර කපපු රෙදි කෑල්ලේ ඉතුරු කෑල්ල පෙන්නනවා. හැමතැනම මීයෝ කාලා මේ කෑල්ල විතරයි බේරිලා තියෙන්නේ. ඒ නිසා මේක පිළිවෙලට කපලා අරන් තිබ්බා වෙන වැඩකට ගන්න. දැන් බැනපු ටික ආපහු ගන්නද? වමාරපු ටික දැන් ආයි ගිලින්නද? දැන් මීයට නඩු දාන්නද? මීයාට පැමිණිලි දාන්න කිසිම පොලිසියක පැමිණිලි බාරගන්නේ මීයන්ට කපුටන්ට විරුද්ධව චෝදනා බාරගන්නේ ඇයි උසාවියට ඉදිරිපත් කරන්න බෑනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මගේ මෝඩකමට බේත් ගන්න වෙලා එහෙනම් අපි දකින හැම දෙයක් තුළින්ම මේක වෙන්න ඇති කාරණාව කියලා අපි එකක් හිතාගෙන කටයුතු කරපු නිසා අනන්ත අප්‍රමාණ පටිගය ඇති වුනේ නැද්ද? द्वේෂය අටගත්තේ නැද්ද? මේක වෙන්න පුළුවන් සමහරට අපි ජීවත් වෙන අද වර්තමාන පරිසරය සමහර වෙලාවට හොද්දක් අදනකොට ගෙවල් වල මිනිස්සු ඔද්ද ලිපේතියෙදි ගා ගන්නවා. මොකද මිනිස්සු මේක කිරට හැදුවාම කොහමද කන්නේ? ඔයාට පේන්නේ අපි නිකන් පොඩි ළමයි වාගේද කියලා අර මෑනියොත් එක්ක නිකන් බොරුවට රණ්ඩු වෙනවා. ඇත්තටම එයා මේක මිරිස් තුනපා දාන්න ඉන්නේ උතුරනකොට. හොද්ද උයනකම් ඉන්න 100ක් නෑ මේක බාගටි දෙද්දී නිකම් බොරුවට පැටලෙනවා මේක වෙන්නේ නැති අපේ තියෙන මානසිකත්වය මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. ඒ මනුස්සයාට නිකන් බයිනවා. ඇයි? මිනිස්සුયો මං කිව්වේ ආවල් තැනට ගිහලා මේක ගේන්න කියලානේ. ඇයි මෙතන ඉන්න කියලා හොඳටම බයිනවා. පස්සේ යා කාරණාව කියන්නේ ආවල් ස්වාමින් වහන්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. එයාගෙත් පොඩි වැඩක් තියෙනවා. ඒ ලියුම තැපල් කරන්න ඒක ලියාගෙන එනකම් පොඩ්ඩක් ඉන්න කිව්වා විනාඩි 10ක්. ලියුම් කවරේ දැන් ගේනවා කියලා කිව්වා. ඒකයි ඉටියේ ස්වාමිනී. බලනකොට ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේ වෙනුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් මම බාලයෙක් වෙලා අර වැඩිහිටි ස්වාමින් වහන්සේටත් දැන් අගෞරවයක් නේද මේ කරලා තියෙන්නේ. එහෙනම් මම දන්නේ නැහැ මේ මිනිස්සයා ඇයි ඉන්නේ මම එකක් හිතාගෙන ඉන්න. මොකද මම කියපු වැඩේ මෙයා කරන්නේ නැහැ. මෙයා හරි කම්මැලි, නොසැලකිලිමත් ඉන්නවායි කියලා මම එකක් හිතාගෙන එයාට බැනවදිනවා, නිඳා කරනවා. මේක තමයි මිනිසුන්ට ආයතන වලින් අටගන්න द्वේෂ අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා සමහර වෙලාවට පිණ්ඩපාත යනකොට සමහර පින්වතුන් ඇවිල්ලා අපට දානේ බෙදනවා. ඇන්දට එන්නෙම නැහැ. හරියට තරහා අපට මොකද්ද කියලා බැලුවාම දෙන්න ආව නම් දෙන්න එපා. ඇත්තට මේ මිනිස්යාට තියෙන්නේ ඔච්චරයි. අපට දාන දීලා ගෙදර ළමයි දෙන්නට දාන දීලා Tamange බත් දෙකක් තියෙනවා ඒ දෙකටත් ව්‍යංජන මෙච්චරමයි තියෙන්නේ ඒ මිනිස්සු හරි දුප්පත්කමින් ජීවත් වෙන්නේ ඒ මිනිස්සු උයලා මේක සම්පූර්ණ වාජනයකට ඇරලා තියෙනවා වාජනේ පිටින්ම ගෙනාවා හේතුව සංඝයා අතපසු වෙයි සංඝයා විඩාවටපත් වෙයි කියලා අදිසියට අරන් ආවට සේරම ටික අපට අයිති නෑ අපට අයිති එක මේසැන් දෙක ප්‍රමාණයක් විතරයි ඒක යා පිළිවෙලට පූජා කරනවා යථාර්ථය දන්නේ අපි එයාට බලනවා ලෝභයා බලන්න මෙච්චර තියෙනවා කිසිම නැහනේ පිළිවෙලක් දෙන්නෙත් නැහනේ දෙන්න අකමැති නම් ගෙවල් වලට වෙලා ඉන්නපාය මොකටද දන්නේ එළියට එන්නේ කියලා බැන බැන පින්ඩපාත යනවා යථාර්ථය අපි දන්නේ නැහැ ඒ මිනිසුන්ට එදා දවසටම තියෙන්නේ කන්න ඒ ටික වෙන්න පුළුවන් එහෙනම් අපි දකින දේ තුලින් අපි හිතාගත්ත කාරණාවට අනුව අනන්ත අප්‍රමාණ අපි ගැටෙනවා වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේක වෙන්න පුළුවන් කියලා හිතාගෙන අනුමාන කරගෙන සැක කරගෙන අනන්ත අප්‍රමාණ ගැටෙන්නේ නැද්ද? නින්දා අපාස කරන්නේ නැද්ද? විවේචනය කරන්නේ නැද්ද මේ වගේ වර්තමාන තත්වයක නම් අපි ජීවත් වෙන්නේ අපේ අඩුපාඩු අපි අදා ගන්නට ඕනේ අපි මේ වගේ තත්වයක නම් ජීවත් වෙන්නේ අපේ මිනිසත් භවයේ මොනතරම් ලැජ්ජාසහගතකද කාරණාව කුමක්ද කියලා යථාර්ථය හරියට දැනගෙන තරහ අපට අවසරය තියෙනවා. හරියට දැනගත්තට පස්සේ තරහා යන්නේ නැහැ. ද්වේෂයේ තියෙන ස්වභාවයක් තමයි අවිද්‍යාව පවතින තාක්කල් ද්වේෂය ලෙලදෙනවා කොඩියක් වාගේ විද්‍යාව පාළ වෙච්ච ගමන් ද්වේෂය අතුරුදාන් වෙනවා ද්වේෂයේ ඇත්තම කතාව සමීකරණය මේක යම්කිසි කෙනෙක් තරහා වෙලා දත්මැටි කාගෙන ඉන්නවා. එයාට ගිහිල්ලා ඒකේ යථාර්ථය කියලා බලන්න. ඔයා තරහා වෙලා ඉන්නේ අර මිනිස්සයා යකට යුත්තක් කළා කියලා නේද? පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්න එපා මේ පොල්ලක් දෙන්නකෝ කියලා එක පැත්තකට අරන් තියලා ඒ මිනිස්සයා අකටයුත්තක් කළා ඒ මිනිස්සයාගේ අකටයුත්තට මේ මිනිස්සු එකඟ වුණේ මොකක්ද දන්නේ කියලා මේ පැත්තේ තියෙන දුර්වලකම පෙන්නුවාම එතකොට මේ මිනිස්යාට තේරෙන්නේ අනේ අර මිනිස්සයා ඇවිල්ලා අපේ සම්පූර්ණ ජීවිතයට අකටයුත්තක් කළා. පාරේ යන මිනිසුන්ට අකටයුතු කරන්න බෑ. මේ මිනිස්සු එකඟ වෙන්න එපාය. එහෙනම් මේ මිනිස්සයා නේද මට ඇත්තටම අකටයුත්ත කරලා තියෙන්නේ. මෙයාගේ දුර්වලකම් නිසා නේද එකඟතාවය නිසා නේද අර මිනිස්සු ඒ අකටයුත්ත කළේ. ඇත්තටම දඬුවම් ලැබිය යුත්තා අර මිනිස්සයා නෙමෙයි ළඟ ඉන්න gedara මිනිස්සයා. එහෙනම් දැන් මොකද්ද උනේ? දැන් මෙයාට තේරෙනවා අර මනුස්සයාට ගාන්න වටින්නේ ඒ මනුස්සයාට බනින්න වටින්නේ වැරද්ද තියෙන්නේ මෙතන. තමන්ගේ මිනිස්සු හරියට ඉන්නව නම් පිළිවෙලට ඉන්නව නම් පාර යන මිනිසුන්ට වැරදි කරන්න බෑ දුර්වලකම් තිබිලා තියෙන ගේ ඇතුලේ gederin එළිය නෙමෙයි හැබැයි එළිය තියෙනවායි කියලා හිතාගෙනයි පොල් අතට අරන් තියෙන්නේ එහෙනම් මේ විදියට අපි සමහර අවස්ථාවලදී द्वේෂය අටගත්තාම වෛරය අටගත්තාම යථාර්ථය තේරුම් ගත්ත ගමන් යථාර්ථය වැටහිච්ච ගමන්ම අතේ තියෙන පොල්ලේ තදගතිය අඩු වෙන්නේ නැද්ද? වචනවල තියෙන සැරගතිය ලීල් වෙන්නේ නැද්ද? අපේ අසංවර ගතිය ක්‍රමානුකූල සංවර වෙන්නේ නැද්ද? එහෙනම් द्वේෂය පවතින්නේ අවිද්‍යාව පවතින තාක්කල් පමණයි. විද්‍යාව පාළ වෙච්ච ගමන් द्वේෂය අතුරුදාන් වෙනවා. මේ පුංචි සමීකරණයවත් මේ තරම් සංසාරේ ඉපදිලා අපට තේරිලා නැහනේ. මොනතරම් දුර්වල චරිතයක්ද හැබැයි අපි පතන්නේ බුද්ධත්වයේ වෙන්න පුළුවන් අපි පතන්නේ පච්චේක බුද්ධත්වයේ වෙන්න පුළුවන් අපි පතන්නේ රාහත් බෝධිය වෙන්න පුළුවන් තුන්තරා බෝධියකින් එකක් පතන සංසාර විමුක්තියටපත් වෙන්න අදහස් කරන බෝධිසත්වරු මෙච්චර දුර්වල වෙලා බෑ නේද මේ තරම් මේ අවිද්‍යාවෙන් ජීවත් වෙලා බෑ නේද මේ තරම් අනුවණකමින් කටයුතු කරලා බෑ නේද? එහෙනම් මීට වඩා බුද්ධිමත් විය යුතුයි. මීට වඩා ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි. තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් එයා මීට වඩා දක්ෂ ලෙස පාරමිතා පිරිය යුතුයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණමය ආයතන වලින් द्वේෂය අටගන්නේ, පටිඝය අටගන්නේ අපේ ආයතන වල තාම අවිද්‍යාව පවතිනවා. මේ අවිද්‍යාව පවතින තාක්කල් මේ द्वේෂය අයින් කරන්න හම්බෙන්නේ හැමදාම द्वේෂයට ඊලා වෙනවා. द्वේෂය අපිව ආක්‍රමණය කරනවා. මේක තමයි අපි හැමදාම ජීවත් වෙන අපේ දෛනික ජීවිතය. භාවනා යෝගීන් වශයෙන් අපි හැමෝම හදේ ඉඳලා ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපේ ඇස් වලින් දකින්න හැම දෙයක්ම සැබවින්ම ඒක ඇත්ත දේ නෙමෙයි දකින්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන ටිකයි මන් දකින්නේ නොපෙනෙන දේ අනන්ත අප්‍රමාණ තියෙනවයි කියලා නිකමට කල්පනා කරලා බලන්න අර ඇති වෙන द्वේෂයට මොනවා වෙයිද කියලා හතුරුදාම් වෙනවා එක උපාසක මාත්‍යේ කෙටියා වඩු වැඩ කරන කෙනෙක් එයාගේ ගෝලයා හරියට hina වෙනවා නිකන් නිකන් hina වෙනවා ඒ ගෝලයා hina වෙනකොට බලනකොට මේ පැත්තේ දත් දෙකක් නැහැ, එයා පැත්තේ දතක් නැහැ. තොල් තැන් තෙක දෙක තුනක පුපුරලා මොකද්ද කියලා බලනකොට ඒ hina වෙනකොට බාසුන්න එක්කෝ අතේ තියෙන ඒ කුළු ගෙඩියෙන් ගානවා, ලීයෙන් ගානවා, මට්ටන් ලීයෙන් ගානවා. එහෙම සමහර අවස්ථාවලට ඒ ලී වලින් ගුටි කාලා දත් කැඩිලා මොකද්ද தත්ත්වය කියලා බලනකොට Tamanට මේ නිඳා කරන්නේ අපහාස කරන්නේ තමන්ගේ මේ වැඩ නිසා තමයි මේ විදිහට නිନ୍ଦා අපාස කරන්නේ කියලා වෛරය ඒ ද්වේෂය නිසා තමයි මේ පාර තියෙන්නේ අනන්ත අප්‍රමාණ මේ ශ්‍රාවකයාට එහෙම නැත්නම් තමන්ගේ ගෝලයාට පාර දීලා තියෙනවා මේ විදිහට ගුටි කකා කාලයක් ඉඳලා කවදාවත් මේ බාසුන්නේ ආලා නැහැ. ඇයි ඉනා වෙන්නේ කියලා එක දවසක් ආට හිතුණා. මේ අනන්ත අප්‍රමාණ ගුටි කාලා දැන් දතු තයක් අතක් ඇඩිලා මේ මිනිස්සයා ඇත්තටම ඉනා වෙන්නේ මට මගේ අඩුවටද කියලා අහන්න ඕනේ කියලා එක දවසක් ඉනා වෙනකොට වැඩ නවත්තලා ඇහුවලු මොකටද ඉනා වෙන්නේ කියලා. එතකොට ගෝලයා කිව්වලු බාසුන්නේ මේ ලීය මෙතන තියලා මේම ගන්නවට වඩා මේ පැත්තෙන් තියලා ගාලා බලන්න. එතකොට අර පැත්ත වැඩේ නිකම්ම ඇදෙනවා. හේතුව හැමදාම මේ පැත්ත හදලා අර පැත්තත් හදනවා මේ විදිහට ඇදුවාම එක පැත්තක් හදනකොට අර පැත්ත නිකන් හදනවා මේකවත් තාම තේරිලා නැන්නේ මම ගෝලයා මට තේරෙනවා බාසුන් නෑ මේක තේරුම් ගත්තානම් මොනතරම් ඉක්මන්ද වැඩ කියලා මේකට hina උනේ කිව්වාම එයා එකපාරටම කම්පා වෙලා කල්පනා කළා අනේ මේ හැම තිස්සෙම මෙයා මට වඩා යමක් දැකලා hina වෙලා තියෙන්නේ මට වඩා යම තේරිලානේ hina වෙලා තියෙන්නේ. ඒ hina වෙන හැම මොහොතෙම යාට තේරිච්ච දේ මම දැනගත්තා නා. මම අද ජාත්‍යන්තර මට්ටමින් බාසුන් නැහැ කෙනෙක්. හැමදාම මම මේක තේරුම් ගන්න නැතුව මේ මිනිස්සයා මට අපහාස කරනවා, නිඳා කරනවායි කියලා පාර දෙලා අනේ පව් මේ අහිංසකයාගේ දතුතයක් විතර කැඩිලා හැමදාම ගාලා නිඳා කරලා මම වෛරසාගත චරිතයක් කළා. මිනිස්සු දැන් මට දොස් කියනවා. වහාම සනිකෙම කේන්ති ගන්න බාසුන් නැහැ කෙනෙක්. කෝප වෙන්න බාසුන් නැහැ කෙනෙක්. අදි හදිසිකෝපකාරය කියලා මිනිස්සු මට හපාස කරනවා මොනතරම් දුර්වල චරිතයක්ද එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනාම කෝප වෙන්නේ වහාම කිපෙන්නේ අනන්ත අප්‍රමාණ ගැටෙන්නේ ඒගොල්ලෝ යථාර්ථය තේරුම් ගන්න නැතුව නේද සමහර වැඩ පොළවල් වල මිනිස්සු නිකන් තරහා ගන්නවා, බනිනවා, නිඳා කරනවා. ඇයි මිනිස්සු මේ ලියුම අරන් ආවේ නැත්තේ? මේක අරන් ගියේ නැත්තේ ඇයි කියලා අනකොට ඊට වඩා විශේෂ නිලධාරියෙක්ගේ රාජකාරියකට එයා නතර වෙලා ආයතනයේ ප්‍රධානියා වැඩක් බාර දීලා ඒ නිසා මේක නතර කරලා අරක කරන්න සිද්ධ වෙලා හේතුව ආම්පුතාට වඩා ලොක්කෙක් එතන නෑ නේද මේක දන්නේ නැහැ. ඇයි ප්‍රමාදුනේ කියලා නිකම් බයිනවා. එහෙනම් අපේ අනන්ත අප්‍රමාණ අවිද්‍යාව තමයි අපේ මෝඩකම් තමයි මේ කියන සෑම පටිගයටම හේතුව, द्वේෂයටම හේතුව එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් සංසාර විමුක්තියටපත් වීම නම් අපේ එකම අරමුණ මේ දකින දේවල් තුළ සම්පූර්ණ ධර්මතාවය අපි දකින්නේ ඒක දකින්න නම් rahat වෙලා ඉන්නට ඕනේ. එනම් පුදුජන ස්වභාවය තුළ Tamanගේ අවබෝධයට ප්‍රඥාවට වැටෙන පමණ නම් දකින්නේ නොදකින දේ අනන්ත අප්‍රමාණ නම් අපි මේ තරහාගන්නේ නොදකින දෙයට නේද? අපි මේ කෝප වෙන්නේ අපට පේන්නේ නැති දෙයට නේද? අපි මේ වෛර බැඳගෙන පටිගය ඇති කරගත්තේ අපට දකින්න බැරි වෙච්ච එකට නේද? ඒක දැක්කනම් ඒ විද්‍යාව තුළින් මේක අතුරුදාන් වෙනවා. මේ පටිගය නිකම්ම සංසිඳිලා යනවා. මේ දුර්වලකම් තාම හදන්න අපි දක්ෂ උනේ නැහැ. දැන්වත් දක්ෂ වෙන්න ඕනේ මේ දුර්වලකම් හදන්න. අපි මේ වගේ தත්ත්වයක නම් ජීවත් වෙන්නේ ඒවා නිවැරදි කරගන්නට ඕනේ. මේ භවයේ පිරිණිවන් පාන්න අදහසක් තියෙනවා නම් එහෙනම් අපේ කන් වලට ඇෙන සෑම ශබ්දයක්ම අපි හිතාගෙන ඉන්නවා අසවලා මේම කිව්වාය අසවලා මේම කතා කළාය අසවලා ප්‍රශංසා කළාය නිନ୍ଦා කළාය කියලා නෑ එහෙම එකක්වත් වෙලා නෑ ඒක අපට ඇයිච්ච දේවල් අපට නොඇයිච්ච දේවල් අනන්ත අප්‍රමාණ තියෙනවා හැමදාම සෙම්බුදුවරේ කිටියලු ජපානයේ ඒ සෙම්බුදුවරේ හැමදාම ගෝලයාට නිඳා කරනවා අපහාස කරනවා හැමදාම අඩුවලු පෙන්වන්නේ අඩුව පෙන්නලා පෙන්නලා කොච්චර ශ්‍රේෂ්ඨ ලෙස කමටහන් වඩාගෙන ගියත් ඒ සෙම්බුදුවරයා කරන්නෙම නැති අඩුවක් අදලා නිඳා කරනවා අපහාස කරනවා එයාට තේරෙනවා කියනක කවදාවත් පිළිගන්නේ නැහැ ජීවිත කාලේ අවුරුදු 8ක් වෙලත් එයාට එක වචනයකින්වත් ಗುಣකතනය කරලා නැහැ. අර ශ්‍රාවකයාට තිත්ත කඳුරු වෙලා අර සෙම්බුදුවරයා රෙදි ටික ඔතාගෙන යන්න හදනකොට නොකිය යන්නේ ගිහිල්ලා කියලා යනවා අවුරුදු 8ක් විතර මම මෙතන හිටියනේ කියලා ස්වාමිනී මං හදින් පස්සේ ඔබ වහන්සේගෙන් වෙන් වෙලා යනවා ඔබ වහන්සේගෙන් බැනුම් ආලාලා මට එපා වෙලා තියෙන්නේ ඒ නිසා මං යන්න යනවා කිව්වාම බුදුවරයාට ඉනාවක් ගියා ඉනා නවත්ත ගන්න බැරි තරම් බුදුවරයා ඉනා වෙන්න පටන් ගත්තා එතකොට ශ්‍රාවකයා තේරුම් ගත්තා මෙච්චර කාලයක් මන්දියා බලලා මේ තරම් සන්තෝෂෙන් ඉනාවුන්නේ හැබැයි අද මෙච්චර hina වෙනවා නම් මොනාරි කාරණාවක් තියෙනවා මල්ල බිම පිටියලා වැඳලා ස්වාමිනී මේ ඉනාවට හේතුව මොකද්ද කියලා එයා කිව්වලු අනේ පින්වත් ශ්‍රාවකය මෙච්චර කාලයක් මම කිව්වේ ಗುಣද අගුණද කියලා ඇහුවා මෙයා කිව්වල අගුණනේ අගුණ ටික හදලා ඉවරුණාට පස්සේ දැන් කියන්නේ මොනවද ಗುಣනේ එහෙනම් ಗುಣ තියෙනකන් ඉවස ගන්න බැරි වෙච්ච මේ මෝඩකමට hina ගියේ අගුණ මෙච්චර තියෙද්දි මිනිස්සු ගුණයක් කියන්නේ කොහමද එහෙම ගුණයක් තියෙනවා නම් මට ගුණයක් නැහනේ හේතුව අර අගුණ ටික යට යවලා ಗುಣ කිය කිය ඉන්නව නම් තවත් මාන්නයක් උඩඟුවක් නෙමෙයිද ඇදෙන්නේ කවදාවත් ශ්‍රාවකයා මගේ තැනට එන්නේ නැහනේ අගුණ ටික ඉවර වෙච්ච ගමන්ම ಗುಣ ටික ඉතුරු වෙනවා ජීවිත කාලෙම දැන් අපට වාඩි වෙලා ಗುಣ කියන්න පුළුවන් නේද ಗುಣ ටික කිය කිය ඉඳලා ආයිස ඉවරුණා නම් දැන් අඩු ටික හදන්නේ කවදද ඊළඟ භවයේ ගුරුවරයෙක් හම්බුනේ නැත්නම් කොහමද මේ අඩුපාඩු ටික හදන්නේ ಗುಣ කවදාරි කියන්න පුළුවන් අගුණ ටිකයි ඉස්සෙල්ලා හදන්න ඕනේ හේතුව අපේ මරණය අපි දන්නේ මොනෑ මොතක අර නොකිය ගෙදරට කඩාපදින අර ඔරා වාගේ අදිසියෙම වාලේ දෙබා කරගෙන ඇතුළට ඇතුල් වෙන හොරා වාගේ එක පාරටම අපේ මරණය අපි ළඟට ආපු දවසේ අපි යන්න ඕනේ නේද? එදාට එට උදේ එන්නම් බැංකුවේ සල්ලි ටික බෙදලා දීලා එන්නම් අපේ ඉඩම පවර්ලා එන්නම් අර බඩු ටික දීලා එන්නම් කියලා කියන්න බෑ හේතුව එදා අපි මේ ගමන යන්නට ඕනේ අපේ මරණය අපේ අතට පැමිණිලා එහෙනම් අඩු ටික හදන්නට ඕනේ. ඒක වැදගත්. ඒ නිසා තමයි ජීවිත කාලෙම අඩු ටික කිව්වේ. ඔයා දක්ෂ ලෙස මේ ටික හැදුවා නම් අඩුපාඩු එකක්වත් නැත්තම් එදා ඉඳලා මම පටන් ගන්නවා ಗುಣ කියන්න. ජීවිත කාලෙම පැය 24ම මම ಗುಣ කියනවා. ඔයා හරි දුර්වලයි. තාම අඩු ටික හදලා නැහැ. මගේ කටින් ಗುಣ ටික කියව ගන්න ඔයා දක්ෂ නැහැ කියලා කිව්වාම එයාට ලැජ්ජා හිතුණලු. මොනතරම් ශ්‍රේෂ්ඨද මගේ ගුරුවරයා. හද ඉඳලා මම සේරම අඩු ටික හදනවා. කියනවා අනේ ස්වාමිනේ මගේ අඩුපාඩු හදේ ඉඳලා තව තවත් කියන්න සේරම ටික හදනවා කිසිම මොහතක ගුණයක් කියන්න එපා ඒක කවදරි කියන්න පුළුවන් හොඳ හොඳමනේ අඩුව නේද හදන්නට ඕනේ හදේ ඉඳලා මට කමටාන දෙන්න හදේ ඉඳලා මං සන්තෝෂයෙන් මේක වඩනවායි කියලා ස්ථිර වශයෙන් මෙතන ඉන්න තීරණය කළා එහෙනම් අපේ කන් වලට ඇයෙන අනන්ත අප්‍රමාණ දේවල් අපි දන්නේ නැහැ මොකද්ද මේකේ යථාර්ථය කියලා. අර ශ්‍රාවකයාට අවුරුදු 8කට පස්සේ තේරුනේ හැමදාම විලාප කියනවා, විවේචනය කරනවා, දොස් කියනවා. හැමදාම අඩුවක්මනේ කියන්නේ. මේකේ යථාර්ථය ඇත්ත තේරුනේ අවුරුදු 8කට පස්සේ. එහෙනම් අපිට නිന്ദා අපාස ලැබෙනවා නම් ඒ නිന്ദා අපාස ලැබෙන්නේ අපට නෙමෙයි අපේ අඩුවට ආයතනයේ ප්‍රධානියා බනින්නේ අපේ දුර්වලකමට අපට නෙමෙයි. ගෙදර දෙමව්පිය අපට නිඳා කරන්නේ අපාස කරන්නේ අපේ මෝඩකම් වලට අපේ දුර්වලකම් වලට අපේ තියෙන අසත්පුරුෂකමට එහෙනම් ඒවා ඇදුනට පස්සේ ඒගොල්ලන්ට දැන් නැති ඒවා කියන්න බෑ නේද? දැන් එහෙනම් අකමැත්තෙන් උනත් හඬ හඬා උනත් ඒ කට්ටියට කියන්න වෙන්නේ අපේ ಗುಣකතන නේද? ඇයි අපි ඒ කට්ටිය එතනට ගේන්නේ නැත්තේ? කොච්චර අඩුපාඩු තිබුණත් ඒවා කියන්නේ නැතුව අර තියෙන ಗುಣ දෙක තුන කියන්නයි කියලා අපි තර්ජනය කරනවා නම් ඒකත් අපේ අඩුවක් නේද? අපේ අසත්පුරුෂකමක් නේද අපේ මරවරකමක් නේද අපි එතනින් පෙන්වන්නේ හේතු අපේ අඩු කියන්න දෙන්නේ නැහැ මිනිසුන්ට පාර දෙනවා අපේ ಗುಣ කියන්න දෙනවා එහෙනම් ಗುಣ කියන්නේ කොහමද මේ තරම් අඩුපාඩුකම් තියෙද්දී එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් නිසා අනන්ත අප්‍රමාණ द्वේෂය අටගන්නවා. ඒ द्वේෂය හැම එකක්ම අටගන්නේ අපි තුල තාම අවිද්‍යාව තියෙන නිසා අවිද්‍යාව ඇතිතාකල් द्वේෂය ලෙලදෙනවා, කෙලෙස් ලෙලදෙනවා. විද්‍යාව පාළ වෙච්ච ගමන් කෙලස් ටික පාව වෙලා යනවා. ඒවා නිරෝධ වෙලා යනවා. එහෙනම් විද්‍යාව වඩන්න අපට තේරෙන ටික වැඩි කරන්න ඕනේ. පේන ටික වැඩි කරන්න ඕනේ. මෙච්චර කාලයක් පෙනුනේ මේ ටික නම් අපි කල්යාණ මිත්‍ර ඇසුරු කරගෙන තව තවත් ಗುಣ වඩලා වැඩිපුර දකින්න උත්සාහ කරන්නට ඕනේ. සෝවා මට්ටමින් ලෝකේ දකිනකොට සෝවාන් ටික පේනවා. හැබැයි සකු르දාගාමි අනාගාමි අරියත් මට්ටම් වලින් අපි කෙලෙස් වලට අවු වෙනවා. සකු르දාගාමි මට්ටමින් ලෝකය දකින්න පුරුදු වුණාට පස්සේ අනාගාමි අරියත් මට්ටමින් දකින්න බැරි නිසා ඒ මට්ටම් වල කෙලෙස් වලට අපි අහු වෙනවා අනාගාමි වෙච්ච උත්තමයා අනාගාමි මට්ටම දක්වාම 175 කනකම් කෙලෙස් වලට අහුවෙන්නේ ඒ තරම් ගැඹුරෙන් නාම රූප දකිනවා හැබැයි රාත්මෝදියා තුල නැති නිසා රාතන් වහන්සේ නොදකින දේවල් එයා දකිනවා ඒ කියන්නේ එයා තාම කෙලෙස් වලට අහුවෙන ප්‍රතිශත පවතිනවා එහෙනම් අපේ ජීවිතවල අපි ක්‍රමානුකූලව අපේ කෙලෙස් නිරෝධ වෙනකොට අපේ මාර්ගඵල වලට අනුව තමයි මේ නාම රූප සම්පූර්ණයෙන් අපට පේන්නේ. හිතකන් අපි නොදකින කොටසක් තියෙනවා. ඒ නොදකින කොටස තුල අවිද්‍යාව තියෙනවා. ඒ විද්‍යාවට අවිද්‍යාවට අනුව අපි අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට ගොදුරු වෙනවා. මෙන්න මේ කාරණාව අපි 100ෙන් දකින්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා මේක නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් අපට ඇයෙන හැම දෙයක් තුළම මේ වගේ අඩුපාඩු අනන්ත අප්‍රමාණ නැද්ද? සමහර අය අවිල් අපේ ಗುಣකතන කරනවා. ආවල් ස්වාමින්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි. පාංශකුල සිවුරු අඳින්නේ. උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපෙන්නේ. අල්පේච්ඡයෙන් උන්වහන්සේ ජීවත් වෙන්නේ. බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් කතා කරන්නේ කියලා ඒ මිනිස්සු ඇවිල්ලා කියන්නේ කතා කරන්නේ ಗುಣකතන කරන්නේ ඇත්තටම අපට ಗುಣ කියන්න නෙමෙයි අපිව රවට්ට ගන්න ඇයි තව තවත් අපි තුළ මාන්නය වඩලා අපි තුළ තව තවත් උඩඟුකම ආංකාරය ඇති කරලා අපි අනාර්ය කරන්න අපෙන් පලිගන්න යාට අදහසක් තියෙනවා. එහෙනම් සමහර ගීපින්වතුන් සංඝයාගෙන් පලිගන්න එයා තුල අනාර්ය මාර්ගය වැඩි කරන්න එයා තුල කෙලෙස් වැඩි කරන්න ගුණකතන කරනවා ඇයි මේ වගේ උපක්‍රම වලට අපි අවු වෙන්නේ මේ වගේ මායාවේ උගුල් වලට අපි අවු වෙන්නේ සමහර අය ඉන්නවා අනන්ත අප්‍රමාණ ಗುಣකතන කරලා පින්කම් වලට වඩම්ම ගන්නවා. ඒ ಗುಣකතන කරලා කරලා මාන්නෙන් අපිව මත් කරලා පස්සේ දෑත් තට්ටිය දුන්නාම දැන් දෑත් තට්ටියට මොනවා කියන්නද? අවංකවම අපිට දැන් ඒක අරගෙන ඒ කියන දාන පින්කමට යන්න වෙනවා නේද? ඒගොල්ලෝ කියන කියන හැම දෙයක්ම කරන්න වෙනවා නේද? එහෙනම් අපිට ಗುಣකතනයක් නෙමෙයි කරලා තියෙන්නේ පගාවක් දීලා තියෙන්නේ. අපි නොදැනුවත්ව අල්ලසා කරන් තින්නේ. එහෙනම් මේ ඇයිච්ච හැම දෙයක්ම අපිට ඇයිච්ච දෙයක් නෙමෙයි. ඒක තුළ වෙන දෙයක් තිබිලා ඒක තේරෙන්න කල් ගියා අපට. අනන්ත අප්‍රමාණ මිනිසු අපට කෙලෙසිටම් පූජා කරලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ උපක්‍රම වලට අපි අහු වුණා. එහෙනම් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතයේ තිබුණා මේ හැම දෙයක්ම තේරුම් ගන්න Taman තුළ ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවා නම් Taman රාත් වෙලා නැහැ කියන කවංකොම පිළිගන්න කොච්චර රාතෙක් වාගේ අපි රඟපාගෙන හිටියත් අපි කොච්චර ಗುಣධර්ම තියනවා වාගේ කරබාගෙන කටවාගෙන කුටි ඇතුළට වෙලා හිටියත් අපි තුල අඩුපාඩු තියෙනවා කියන එක අපේ සිත දන්නවා නේද? අපි තුල ඇතිවෙන රාගික සිතුවිලි කොච්චරද? ලෝභ සාගත සිතුවිලි කොච්චරද? අනුන්ගේ දේවල් කඩා වඩාගෙන අපේ නම් වලට ඒවා එකතු කරගන්න මොනතරම් මේ සිත පෙරුම් පුරනවද? පලිගන්න මොනතරම් මේ සිත වේසෙනවද? මේ කෙලෙස් මදිද අපි කවුද කොතනද ඉන්නේ කියන එක තේරුම් ගන්න එහෙනම් අපි rahat වෙලා නැහැ කියන එක තේරෙනවා නම් තාම අවිද්‍යාව තියෙනවා. එහෙනම් ඇයෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන් ඇයෙන්නේ නැහැ. එහෙනම් මට ඇයෙන්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන ටික විතරයි. ගෝචර නොවන හැම දෙයක් තුළම අවිද්‍යාව තියෙනවා. ඒ සෑම අවිද්‍යාවක් තුළම ඒ කියන द्वේෂය, රාගය, වෛරය කියන හැම කෙලෙසයක්ම තියෙනවා. ඒ තුලින් මායя Taman තුල තාම ජීවත් වෙනවා. Taman තාම මායයට අසුවමින් පවතිනවා කියන එක තේරුම් අරගෙන මේක නිවැරදි කරන්නට ඕනේ. කොමක්ද කමටාන පේන දේ තුල සම්පූර්ණයෙන් පේන්නේ නොපෙනෙන ටිකකුත් මට තියෙනවායි කියන දැනීම තුලින් දැක්කාම එයා දකින්නේ ටිකක් උනත් එයා නොදකින දේට අවු වෙන්නේත් නැහැ. දකින දේටත් අවු වෙන්නේ එයා ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ඉවරයි. සම්මාව එයා තුල පානක් වාගේ ආලෝකමත් වෙලා ඉවරයි. දෙවනි කමඨාන තමයි ඇසෙන හැම දෙයක් තුළින්ම සම්පූර්ණයෙන් ඇෙන්නේ ටිකයි ඇෙන්නේ එහෙනම් අපිට ඇෙන දේ තුලින් අපිට නොහැසෙන දේවලුත් අනන්ත අප්‍රමාණ තියෙනවා වැටෙන දේට අමතරව නොහැටෙන දේ අනන්ත අප්‍රමාණ තියෙනවා ඒ හැම දේ තුලම කෙලස් තියෙනවායි කියන 100ෙන් එයාට ඒ ඇෙන දේ තුල වැටෙන ටික විතරක් එයා ඇවුම්කන් දුන්නාම ඒක තුලිනුත් එයා කෙලස් වලට අහුවෙන්නේ අර නොහැන දේ තුලිනුත් කෙලස් වලට අහුවෙන්නේ හේතුව නොහැන දෙයක් තියෙනවායි කියලා නොහැසෙන දෙයක් තියෙනවායි කියන එක තේරුම් ගත්ත ගමන්ම ඒ නොහැසෙන දේවලුත් එයා තුල විද්‍යාව බවට පත් වෙනවා ඇසෙන දේවලුත් විද්‍යාව බවට පත් වෙනවා එයා තුල ආර්ය જાතියේ පාන ආලෝකමත් වෙලා ඉවරයි අපිට අදහසක් පහළ වෙනවා. එයා කතා කරන්න තීරණය කරනවා. කතා කරනකොට එයාට තේරෙනවා මේ කතා කරන දේ සම්පූර්ණ මට තේරිච්ච දේ නෙමෙයි. හේතුව භාෂාව දක්ෂ නැත්නම් ඒකට අදාළ වචන මන් දන්නේ නැත්නම් මම තේරෙන ටිකෙන් නම් කියන්නේ ඒ කියන කාරණාව සම්පූර්ණයෙන් මන් කියන්නේ. එහෙනම් මේ කියන දේ තුල මට කියන්න බැරි වෙච්ච දේ අදක්ෂ වෙච්ච දේ අනන්ත අප්‍රමාණ තියෙනවා. එහෙනම් මේ කියන කාරණාව මට සම්පූර්ණයෙන්ම තේරිච්ච එකකුත් නෙමෙයි ඒ කියන කාරණාව නැවත කිසිම කෙනෙකුට ප්‍රතිසංස්කරණය කරන්න බැරි තරම් ਸਰව සම්පූර්ණම කියන එකකුත් නෙමෙයි මෙන්න මේ අවබෝධය ඇතුව අපි කතා කරනකොට ඒ කතා කරන හැම දේ තුලින්ම මම දන්නවා මම කතා කරන්නේ මේ මට තේරෙන ටික විතරයි නොතේරෙන ටික අනන්ත අප්‍රමාණ තියෙනවායි කියලා දැනෙන්න දැනෙන්න ඒ සීය පවතින පවතින එයා කතා කරන හැම දෙයක් තුලින්ම සම්මාව පවතිනවා එයාට නොතේරෙන ටික එයාට කතා කරන්න බැරි වෙච්ච ටිකකුත් තියෙනවායි කියන එක පිළිබඳව සීය පවතින පවතින ඒ නොතේරිච්ච ටික කතා නොකරන ටිකටත් එයා තුල සීය පවතිනවා ඒ කියන්නේ එයා තුළ ආර්ය ආලෝකය ධාම්මස ආලෝකමත් වෙලා ඉවරයි. එයා ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ඉවරයි. එහෙනම් මේ විදිහට අපි ජීවත් වෙන හැම මොහොතෙම අපි හිතනවා අපි සිල්වත් කියලා, ගුණවත් කියලා. හැබැයි සමහර විනය අපි දන්නේ නැත්නම්, සමහර සීලය අපි තේරිලා නැත්නම්, ඒවා අපේ චරිතවල දකින්න ලබන්නේ නේද? ඒ සීලය රකින්න උත්මයෙක් ඉන්නවා නම්, උන්වහන්සේ දකින්න උන්වහන්සේ සිල්වත් තමයි. නමුත් අර සීලය නෑ. හේතුව ඒ සීලය අපි ළඟ නැති අපි ඒ සීලය දන්නේ නැති නිසා, එහෙනම් මම මෙච්චර සිල්වත් වුණාට සර්ව සම්පූර්ණ වෙලා නෑ. හේතුව තමත් නිකම්ම මම rahat වෙලා නැති නිසා එහෙනම් මේ චර්යාව තුළ මම නොදන්න සීලයන් මන් තුළ දකින්න ලබන්නේ මට තේරිච්ච නැති ටික ප්‍රත්‍යක්ෂ නොවිච්ච ටික මගේ චරිත ගුණාංග වලින් අනිත් කට්ටියට පේන්න ලැබෙන්නේ ඒ හැමතැනම අවිද්‍යාව තියෙනවා එහෙනම් මම දන්න ටික විතරයි මම දන්නේ. මම දන්න සිල් ටික විතරයි මේ රකින්නේ. එහෙනම් මම නොදන්න සිල් තව අනන්ත ප්‍රමාණ තියෙනවා. 84000ක්ම මම දන්නේ නැහැ. එහෙනම් 227ම මම රකින්නේ. දස සීලෙම 10ම රකින්නේ නැති අවස්ථා අනන්ත ප්‍රමාණ තියෙනවා. පාතිමොක්ෂ සම්වර සීලය අනන්ත අප්‍රමාණ ඇවත් වෙන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ සිල් කැඩෙන්නේ නැද්ද? එහෙනම් රකින්න ටික දැනගෙන රකින්න ටික රැකෙනවා නොදැන කැඩෙන ටික අනන්ත අප්‍රමාණ තේනවායි කියලා එයා සිය පවතනකොට දැනගෙන රකින්න ටික සම්මාවටපත් වෙනවා මන් තුල තාම කැඩෙන ප්‍රමාණයක් තියෙනවා නොදැනුවත්ව තියෙන හැම දෙයක්ම කැඩෙනවායි කියලා සිය පවතනකොට ඒ ටික සම්මාවටපත් වෙනවා එයා ආර්ය ශ්‍රාවකයෙක් බවටපත් වෙනවා එයා තුල දාම් ඇස ආලෝකයටපත් වෙලා ඉවරයි සිතවිලි වලින් අනන්ත අප්‍රමාණ අපට කෙලෙස් නැද්ද? රාගික සිතවිලි නැද්ද? ලෝභ සිතවිලි නැද්ද? ද්වේෂ සාගත සිතවිලි නැද්ද? තාම අපට අතුරුකම් කරපු කට්ටිය, රවටපු කට්ටිය කෙරෙහි අපි තුල තාම සිතවිලි වලින් වෛරය, ද්වේෂය පරිගැනීම නැද්ද? එහෙනම් මේකනම් අපි ජීවත් වෙන වර්තමාන తත්වය තව බව කීයක් ඉපදෙන්න අපි උත්සාහ කරනවද මේ තරම් අපි මේ ලෝකයේ ගෙවල් අදලා මේ තරම් බත් ටිකක් හොයාගන්න දුක් විඳලා මේ තරම් සංසාරේ ලෙඩ වෙලා අසනීප වෙලා මිනිසුන්ගෙන් ගුටි කාලා මේ තරම් ඉරගෙවල් වල ඉඳලා මේ තරම් දුක් විඳලා අපට තාම විමුක්තියටපත් වෙන අදහස පාළ වෙලා නැද්ද දරුවා පෝෂණය කරන්න මොනතරම් සංසාරේ දුක් විඳිනවද මෑණිවරු බිරින්දෑවරු ස්වාමි පුරුෂවරු පියවරු පෝෂණය කරන්න මොනතරම් අපි දුක් විඳිනවද මේ ගෙවල් දොරවල් යාන වාහන නඩත්තු කරන්න මොනතරම් දුක් විඳිනවද මේ වෙනකොටත් අපි මේවා පිළිබඳව කලකිරිලා නේද එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේවත් මේ ටික නිදාස් වෙන්න නම් අපි මේ කියන කමඨාන අපි වඩන්නට ඕනේ අපේ සිතිවිලි වල අනන්ත අප්‍රමාණ කෙලෙස් තියෙනවා නම් අපි දැනගන්නට ඕනේ තාම මම රාත් වෙලා නැහැ තාම කෙලෙස් තියෙනවා තාම අවිද්‍යාව තියෙනවා ඒ කියන අවිද්‍යාව තුල ඒ කියන සේරම කෙලෙස් ටික මන් තුල තියෙනවා තියෙනවා. ඒ කියන්නේ තාම මම භවගාමි. මම ඉපදීමට වැඩ කරන කෙනෙක්, ඉපදීම නවත්තන්න වැඩ කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් තමන්ගේ ජීවිතවල තමන්ගේ සිටිවිලිවල අනන්ත අප්‍රමාණ කෙලෙස් ඇති වෙනකොට ඒ සෑම කෙලෙස්යක් තුළම තියෙන දෝෂය දැනගන්නකොට හැම සිටිවිල්ලක්ම 100ෙන් බලනකොට 100ෙන් බලනවල ඒ සම්මා සතිය තියෙනවා 100ෙන් බලන්නේ නැතිවල අපි ළඟ සම්මා සතිය නෑ නේද එහෙනම් 100න් බලන සිතුවිලි ටික සම්මාවට අයිති 100න් බලන්න බැරි වෙච්ච සිතුවිලි 100ට අවුෙච්ච නැති සිතුවිලි ටික ඒවා අවිද්‍යාවට නේද අවුනේ ඒ හැම දෙයක් තුළම කෙලෙස් තියෙනවා උත්පත්තියක් නිර්මාණය වෙනවා නේද එහෙනම් සෑම ආර්ය ශ්‍රාවකෙක්ම මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පානවයි කියන ඒ අදිස්ථානයේ තියෙනවා නම් එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ සෑම සිවණ පිරිසම මේ කමඨාන මෙසේ වඩන්නට ඕනේ 100න් හිටින සෑම සිතුවිල්ලක්ම සම්මාවට අයිති එහෙනම් මට 100ට අහුවෙච්ච නැති සිතුවිල්ලුත් තියෙනවා එහෙනම් මට 100 පවත්තන්න බැරි වෙච්ච දේවලුත් මට තියෙනවා අවිද්‍යාව මගේ විද්‍යාවට අහුවෙන්නේ නැතුව පවතින ක්‍රමයකුත් තියෙනවා මේ ටික 100න් දැනගත්තාම මගේ විද්‍යාවට ගෝචර වෙන්නේ නැති අවිද්‍යාව තියෙනවා ඒ විද්‍යාව මොනතරම් දුර්වලද කියලා බැලුවොත් ඒ අවිද්‍යාව තේරුම් ගන්න බැරි තරම් එයා දුර්වලයි අර අවිද්‍යාව මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා කියනවා නම් මේ විද්‍යාවට අහුවෙන්නේ නැතුව පවතින යා දක්ෂයි. එහෙනම් මේ තරම් මන් තුළ අවිද්‍යාව දක්ෂව ක්‍රියාත්මක වෙනවා. මගේ විද්‍යාව දුර්වලව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන අවිද්‍යාව දැක ගන්න ඒක ස්පර්ශ කරන්න බැරි තරම් එහෙනම් 100න් පවතින සිතිවිලි තියෙනවා 80න් පවතින සිතිවිලි තියෙනවා දැනගන්න සිතිවිලි තියෙනවා දැනගන්න බැරි වෙච්ච සිතිවිලි අනන්ත ප්‍රමාණ තියෙනවා මේ දෙක පිළිබඳවම 100 පවතිනකොට දෙකම දැනගෙන 100 පවත්නකොට ඒ පවත්න හැම මොහොතෙම මේ ටික දැනගත්තා හැබැයි මේ ටික දැනගන්නකොට මේ තුල නොදන්න දේවල් අනන්ත ප්‍රමාණ දැනගන්න බැරි වෙච්ච දේවල් අනන්ත ප්‍රමාණ තියෙනවයි කියලා දැනගත්තාම එහෙම ටිකකුත් මට තිබුණාය කියලා දැනගත්තාම දෙකම සම්මාහටපත් වෙනවා නේද? එක තප්පරයකට සිටිවිලි දහස් ගණන් ඉපදෙනවා නම් අනන්ත අප්‍රමාණ සිටිවිලි ඇති වෙලා නැති වෙලා යනවා නම් අපට අවු වෙන්නේ එකක් දෙකක් නම් ඒ දහස් ගණන් වල 900 ගණන් 800 ගණන් සිටිවිලි අපට අවු වෙලා නැහැ නේද එහෙනම් 100ට අවු වෙන්නේ ටිකයි 80ට අවු වෙන්නේ අනන්ත අප්‍රමාණයි විද්‍යාවට ගෝචර වෙන්නේ ටිකයි අවිද්‍යාවට ගෝචර වෙන්නේ අනන්තයි අප්‍රමාණයි එහෙනම් මට ගෝචර වෙන ටිකට අනුව ගෝචර නොවන අනන්ත අප්‍රමාණ දේ තියෙනවයි කියලා දැනගත්තාම ඒ ටිකත් විද්‍යාවට ගෝචර වෙනව නේද 100ටපත් වෙච්ච සිටිවිලි කීපයයි ගණන් කරන්න පුළුවන් තරමයි එහෙනම් 80ට ගෝචර වෙච්ච සිටිවිලි ගණන් කරන්න බැරි තරම් දෙකම දැනගත්තාම දෙකම සම්මාවටපත් වෙනවා නේද මෙන්න මේ සම්මා සතිය වඩනකොට තමයි එයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ එයා තුළ ධම්මස ආලෝකමත් වෙනවා එයාගේ අසකන දිව නාසය සමසිතේ තිබිච්ච හඳුර සම්පූර්ණයෙන්ම අබිනික්ෂණය වෙලා යනවා එයාගේ අඳුර පා වෙලා ගිහිල්ලා අසකන දිව නාසය සමසිත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සම්මා සතිය තුලින් ආලෝකමත් වෙලා මේ අවිද්‍යාවන් හැම එකක්ම යට පේන්න පටන් ගන්නවා. එයාගේ දුර්වලකම් හැම එකක්ම එයාට දැනෙන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. එයා විද්‍යාවෙන් පෝෂණය වෙනවා. එයාගේ විද්‍යාව වඩා වඩා දියුණු වෙනවා. ඇසකන්න දිව නාසය සමසිත ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්පූර්ණත්වය ලබනවා. ඒ කියන්නේ එයා රාත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා එහෙනම් සලායතනවල ක්‍රියාත්මක භාවය තුළින් මොනතරම් අපි තුළ කෙලෙස් අටගත්තද මොනතරම් පටිගේ द्वේෂයේ වෛරය අටගත්තද මේ හැම දෙයකම හේතුව තාම අපේ අසකන දිව නාසය සමසිතේ අවිද්‍යාව පවතිනවා තාම අපි අවිද්‍යාව නිරෝධ කරන්න මේ කියන කාරණාව ප්‍රඥාවෙන් දැක්කේ නැහැ මේ කියන කාරණාව දකින්න අපට කමටහන් ලැබුණේ එහෙනම් අපිට පුබ්බේ කියන කියන පෙර තිබිච්ච පිනක් අපට පහළ වුණා එහෙනම් මොකද්ද පුබ්බේක කතපුඤ්ඤතා කියලා කියන්නේ පෙර පින් අපට පාල වෙනවා පෙර පින් පරිසම් දෙනවා. එහෙනම් මේ මොහොතේ අපට පරිසම් දුන්නේ පුබ්බේච කතපුඤ්ඤතා කියලා කියන පෙර පිනක් තමයි මේ පරිසම් දුන්නේ පෙර කුසලය පරිසම් දුන්නේ මේම කාරණාවක් මේම විද්‍යාවක් අපේ අසකන දිවනාසය සමසිතේ තියෙන බව දැනගන්නට ලැබිච්ච එක එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපේ ඇසට පේන ටික හැරෙන්න නොපෙනෙන දේවල් අනන්ත ප්‍රමාණ තියෙනවා. සමහර සමහර අය මේ පේන හැම දෙයක් තුලින්ම දකිනවා සිත රැවටෙනවායි කියලා. රැවටෙන එක විතරයි දකින්නේ. හේතුඵල ධාම දකින්නේ කර්මයට අනුව ඒක දකින්නේ ඒ හැම දේ තුලින්ම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවය දකින්නේ ඒ හැම දෙයක් තුලම නාම රූප තුල කෙලස් තියෙනවා ඒ කෙලස් වලට තමන් අහු වෙනවා කියන එක දකින්නේ එහෙනම් බලන්න යා එයා එකක් දකිනකොට එයා දකපු නැති දේවල් මොනතරම් තියෙනවද එකක් ඇයෙනවා මොකද්ද අසුවලා මට බයිනවා ඒ බයින දේ තුලින් මගේ පටිගය මට තේරුම් ගන්න අවස්ථාවක් මට ලැබුණා එයාගේ දැන් බැනුම් තුලේ එයාගේ නිନ୍ଦ අපාස තුලින් මගේ මෛත්‍රියේ තරම මට මැනගන්න පුළුවන් වුණා කියලා එකක් දැක්කා හැබැයි පෙර බැනපු එකක් මේ ලැබෙන්නේ මගේ එකක් මේ මෙයා මට පූජා කරන්නේ ඒක දැක්කේ නෑ නේද හේතුඵල ධාමට අනුව කලින් තිබිච්ච හේතුවකට අනුව ඵලයක් නිර්මාණය වුණා. ඵලය මොනතරම් ලස්සනට නිර්මාණ වෙලා මේ නාම රූප වලින් පරිසම් දෙනවද ඒක දැක්කේ නෑ නේද? එහෙනම් මම එයාගෙන් කර්මයක් ලබා ගන්නවා. ඒ කර්මය පූජා කරන්න, ඒ දාණය දෙන්න මම එයාට අවස්ථාවක් දෙනවා. මොකද්ද? එයා කර්මයක් මට පරිසම් දීලා මගේ කර්මයක් ගෙවලා මාව නිදාස් කරන්න, එයාට කර්මයේ පරිසම් දෙන්න අවස්ථාවක් පූජා කරලා එයාට කර්ම පරිසම් දෙන්න දාණය දෙන්න එයාට මං දාන පාරමිතාවට අවස්ථාවක් දෙනවා. ඒක දැක්කේ නෑ නේද? එහෙනම් මිනිස්සු අපට බනින්නේ මිනිස්සු අපේ කර්මය අපට පූජා කරලා දාන පාරමිතා පුරනවා. ඒ කර්මය අපි බාර අරගෙන අපේ කර්මය ගෙවලා අපි නිවනට ලං වෙනවා. මේ කාරණාව කීයෙන් කී දෙනෙක් ලෝකේ දකිනවද? හැයෙන හැම දෙයක් තුළින්ම අපට හැයෙන්නේ ටිකයි හැයෙන ප්‍රමාණයෙන් අපට නොහැෙන ප්‍රමාණය මහා මේඝ පර්වතය වාගේ මහා සමුද්‍රය වාගේ මහා පොළවේ වැලි කැට වාගේ අපට ඇයිච්ච නැති ටික අපට වැටෙච්ච නැති ටික අපට දැනිච්ච නැති ටික අපට තේරිච්ච නැති ටික ඇයි අපි මේ ලෝකේ නිවන් දකින්න කැමති වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ වෙලත් මේ ටික දකින්න නැත්තේ එහෙනම් සෑම මොහොතක් ගානේ ආර්ය ශ්‍රාවකයෝ මේ ලෝකේ දකින්න ඕන ක්‍රමයක් තියෙනවා කොහමද? පේන ටික මම දැනගන්නවා. හැබැයි මට නොපෙනිච්ච ටිකක් තියෙනවා. මගේ අවබෝධයට ඒක ගෝචර වෙන්නේ මගේ ප්‍රඥාව දක්ෂ නැහැ ටික දකින්න. මන් තුල තියෙන විද්‍යාව දක්ෂ නැහැ. අර අවිද්‍යාව ස්පර්ශ කරලා ඒක විද්‍යාව කරන්න. එහෙනම් පේන දෙයට වඩා නොපෙනෙන දේ අනන්තයි අප්‍රමාණයි. හැයෙන දේට වඩා නොහැන දේවල් අනන්තයි අප්‍රමාණයි දැනෙන දේවල් වලට වඩා ඒ දැනෙන දේ තුලින්ම නොදැනෙන දේ අනන්තයි අප්‍රමාණයි තේරිච්ච දේට වඩා ඒ තේරිච්ච දේ තුලම නොතේරිච්ච දේ අනන්තයි අප්‍රමාණයි වැටෙච්ච දේට වඩා ඒ වැටෙච්ච දේ තුලම නොහැටි වැටෙච්ච දේ අනන්තයි අප්‍රමාණයි එහෙනම් මේ කාරණාව තේරුම් අරගෙන Tamanට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ඒ ධර්මතාවයට අමතරව ඒකට පෙනෙන්නේ නැති ටික, ඇහිච්ච නැති ටික, දැනිච්ච නැති ටික, හැඟිච්ච නැති ටික, සිතිච්ච නැතිච්ච ටික, දැනිච්ච නැතිච්ච ටික මේම කාරණා ටිකකුත් තියෙනවා. ඒක අර විද්‍යාවට ගෝචර වෙච්ච ප්‍රමාණයටත් වඩා අසීමිත ප්‍රමාණයකින් යුක්තයි කියන එක තේරුම් ගත්තාම මේ විද්‍යාවෙන් එයා හැම දෙයක්ම දකින්න, ආන්න දැනෙන්න, සිතන්න පටන් ගත්තාම හැම කාරණාවක් තුළම එයා සම්මාවෙන් පරිපූර්ණත්වය ලබනවා. ඒකාන්ත වශයෙන්ම එයා සම්මාදිට්ඨියටපත් වෙනවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියට වෙනවා. මේ ක්‍රමය මේ කමඨාන වඩන්නේ මොන தත්වෙන්ද? කොච්චර ප්‍රතිසතයෙන් වඩනවද? ඒ ප්‍රතිසතයට අනුව එයා සෝවාන් වෙනවා. තව තවත් වැඩියෙන් වඩන කරනකොට පේන ටිකක් දැනගන්නවා, පැනිච්ච නැති ටිකක් දැනගන්නවා, ඇයිච්ච ටිකක් දැනගන්නවා, ඇයිච්ච නැති ටිකක් දැනගන්නවා, දැනෙන ටිකක් දැනගන්නවා, දැනිච්ච නැති ටිකක් දැනගන්නවා, සිතන ටිකක් දැනගන්නවා, සිතන්න බැරි වෙච්ච ටිකක් දැනගන්නවා. මේ ප්‍රතිසතය වැඩි වැඩි වෙනකොට එයා සකු르දාගාමි වෙනවා. තව තවත් මේ ප්‍රතිසතය වැඩියෙන් දැනගන්නකොට එයා අර නොදැනිච්ච දේවලින් වැඩිපුර දැනගන්නවා. ඒ තුලින් අර දැනිච්ච දේ වැඩි වෙනකොට නොදැනිච්ච දේ අඩු වෙනවා. පේන පෙනෙන දේ වඩ වඩා වැඩි වෙනකොට නොපෙනෙන දේ අඩු වෙනවා නේද? එහෙනම් අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් ප්‍රතිසතෙන් පාළට යනවා. විද්‍යා ප්‍රතිසතේ වැඩි වෙනවා. හැයිච්ච දේ ක්‍රමානුකූලව වැඩි වෙනකොට හැයෙන දේ විද්‍යා ප්‍රතිසතේ වැඩි වෙනවා. හැයෙන්න බැරි වෙච්ච දේ ප්‍රඥාව දැනුම අවබෝධය අඩුවෙන් තිබිච්ච නිසා අපට ආහන්න බැරි වෙච්ච දේ හැයිච්ච දේ තුලින් වැටෙච්ච නැති දේ ප්‍රතිසතය අඩු වෙලා අඩු වෙලා අවිද්‍යාව අඩු වෙනකොට ක්‍රමානුකූලව යා අනාගාමි බවට පත් වෙනවා. දැන් එයාගේ විද්‍යා ප්‍රතිශතය වැඩි අවිද්‍යා ප්‍රතිශතය අඩුයි. ඒක ක්‍රමානුකූලව සම්පූර්ණයෙන්ම විද්‍යාස පාළ වුණාම විද්‍යා කන පාළ වුණාම විද්‍යා දිව පාළ වුණාම සම්මා වාචාව පැය 24 පුරාවටම තිබුණාම සම්මා වායාමෙන් ජීවත් වෙන්න ගත්තාම පැය 24 සතර ඉරියව්වෙන්ම සම්මා සතියෙන් ඉච්චියාම එයා තුළ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම අබිනික්ෂමණය වෙලා සම්පූර්ණම අවිද්‍යාවේ හඳුර පාවෙලා ගිහිල්ලා එයාගේ ආයතන ආ ආලෝකමත් වෙලා විද්‍යාවෙන් එහෙනම් එයා අරියත් උත්තමයෙක් වෙලා එහෙනම් අපි වඩන්න තියෙන කමඨාන කොමක්ද? ඇසකන්න දිවනාසය සමසිතේ අවිද්‍යාවේ ප්‍රතිශතය වැඩි ප්‍රශ්නයක් නැහැ. විද්‍යාවේ ප්‍රතිශතය අඩුයි. විද්‍යාවේ ප්‍රතිශතය අඩුවෙන් තියෙන බව ඒ දැනිච්ච ටික, පෙනිච්ච ටික, දැනිච්ච ටික, සිටිච්ච ටික ඒ අඩුවෙන් දැනගන්නවා. හැබැයි මට මේ දකින්ද, හාන්න දැනගන්න, සිතන්න බැරි වෙච්ච ප්‍රතිශතය වැඩියෙන් තියෙනවා කියන එක විතරක් අවංකව නියතමානීව පිළි අරගෙන 100න් අර ස්පර්ශ කළාම අර ප්‍රතිශතයේ ක්‍රමානුකූලව අඩු වෙනවා මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කියන කමඨාන තුළින් වැඩිලා අර අවිද්‍යාවේ ප්‍රතිශතය ක්‍රමානුකූලව පල්ලයට ගිහිල්ලා විද්‍යා ප්‍රතිශතය වැඩි වෙලා එයා කවදරි දවසක මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා එයා තමන්ගේ මිනිසත් භවය අවසන් කරගෙන එයා පිරිණිවන් පානවා තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයට තවත් රාතන් වහන්සේ නමකකින් මේ ශාසනයේ බැබළ ඉවලෙනවා ආලෝකමත් වෙනවා ඒ රාතන් වහන්සේ මම වෙනවා මමයි ඒ උත්තමයා ඒ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයේ ඊළඟ අරියතනන් වහන්සේ මමයි කියන අදිස්ථානය ඇති කරගන්න වීරිය ඇති කරගන්න මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න විද්‍යාව වැඩි කරන්න අවිද්‍යාවෙන් ඉන්න බව දැනගෙන අවිද්‍යාවෙන් අනන්ත අප්‍රමාණ වැඩිපුර ඉන්න බව දැනගෙන නියතමානිව මේ 100න් ක්‍රමානුකූලව අවිද්‍යාව ආක්‍රමණය කරන්න හබෑටේ තරම් ආක්‍රමණය කරන්න, ගම්මිරි සැටේ තරම් ආක්‍රමණය කරන්න, අර මහා මේඝ පර්වතයේ වාගේ, සමුද්‍රයේ වාගේ තියෙන මහා පොළවේ පස් වාගේ තියෙන අවිද්‍යාව ක්‍රමානුකූලව අල්ලේ තියෙන ඒ පස් ප්‍රමාණයට පැන්කෝප්පේ තියෙන පැන් ප්‍රමාණයට අතේ තියෙන ගල් කටේ ප්‍රමාණයට අර අවිද්‍යාව අඩු කරලා අඩු කරලා නැත්තටම නැති කරලා සම්පූර්ණයෙන්ම විද්‍යාවෙන් අපි අසකන දිවනාසය සමසිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන ක්‍රමයට අපි මේ කමඨාන වඩන්නට ඕනේ මේ తප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ මේ කියන කමඨානේ සරණ යන්නට ඕනේ අපි මෙච්චර කාලයක් මේ මිනිසත් භවයේ ඉපද ඉපද මේ සංසාරේ ඇවිදලා තියෙන්නේ මේ බණපතේ ආගන්න තමයි මේ කමඨාන ලබා ලබා ගන්න තමයි අපේ ජීවිතයේ අවසාන කමඨාන අපට ලැබුණා අවසාන ධම්මපදී අපට ඇවුණා මේක ආනකන් තමයි මේ ශාසනය 2600ක් වෙනකන් ආවේ එහෙනම් අදින් පස්සේ අපට කිසිම දෙයක් අවශ්‍ය නැහැ මේ කමඨාන වඩනවා අපි තුල තියෙන අවිද්‍යාව මේ මොහොතේ ඉඳලාම අබිනික්ෂමණය කරනවා හැම එකක්ම හැම අවිද්‍යාවක්ම පා කරනවා අර ආලෝකයේ එනකොට අඳුර පලා යනවා වාගේ අවිද්‍යාවල් දුරු කරන කමඨාන දැන් ඉඳලා වඩමු ඇසකන දිව නාසය සමසිත විද්‍යාවෙන් පෝෂණය කරමු ක්‍රමානුකූලව විද්‍යා ඇස විද්‍යා කන විද්‍යා දිව විද්‍යා නාසය විද්‍යා චර්යාව විද්‍යා සිත පාල කරගනිමු මේ විදියට ඇස කන දිව නාසය සමසිත මේ කමඨාණයෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ කමඨාණ මේ කමඨාණ තුලින් ලබාගත්තා වූ අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි